නාගජකීන් පැමිණියාම තමයි අපිට මේ රටේ කර්මාන්තශාලා ඒ වගේම මේ රටේ හෝටල් කම්පියුටර් සේවා ව්‍යාපාර ඇති කරන්න පුළුවන් අපිට විදේශ වෙළඳපොළ අල්ල ගන්න තියෙනවා අපි ආපහු GSP ප්ලස් ලබා ගන්නවා ඉන්දියාවේ කතා කරලා ඉන්දියාව වෙළඳපොළට යන්න සාහන ලබා ගන්නවා චීන වෙළඳපොළට යන්න සාහන ලබා ගන්නවා ඉවර කළා අත ඇමරිකා වෙළඳපොළට යන්න සාහන ලබාගෙන මේ විශාල වෙළඳපොළට තමයි මේ විදේශ ආයෝජකයන් මෙහාට ගේන්නේ. ඒ වැඩ කරුත් දැන් ආරම්භ අපි ආර්ථික සංවර්ධන අධිකලාප ඇති කරනවා.